ඊළඟට අනුර රාජපක්ෂ මහත්තයා අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය තමයි දැන් ඔබ වහන්සේ ධර්මදේශනාවල කීප විටක් මතක් කරලා තියෙනවා මාර්ග මාර්ග මාර්ග ඥානය මාර්ගඵල ඥානය කියන එක අංග 8කින් යුක්තයි කියලා. ඔව්. ඒ කියන්නේ මාර්ගාංග 8න් යුක්තයි සම්මා දිට්ඨිය ආදී. ආ ඒ ඒ කියන්නේ හඳුනන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේද ඒ ඔව් ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 කියන්නේ චෛතසික ධර්ම 8ක්. එතකොට ඒ සෝවාන් මාර්ගසිත, සකෘදාගාම මාර්ගසිත, අනාගාම මාර්ගසිත, අරහත් මාර්ගසිත කියන මේ මාර්ගසිත පහළ වෙනකොට ඒ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එකට යෙදෙනවා මේ මාර්ගසිතේ. එතකොට ඒකට යෙදෙන්නේ ඒ චෛතසික ධර්ම අට තමයි එකටම යෙදෙන්නේ. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසිකය. සම්මා වාචා කම්මන්ත ආජීව කියලා කියන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය. ඊළඟට සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. හිතේ දියුණු කරන ලද ওই චෛතසික ධර්ම ටික තමයි එකම සිතේ එකට යෙදෙන්නේ එකම බලයෙන් යුක්තව. එතකොට තමයි කෙලස් ප්‍රහාණය කිරීමේ හැකියාව ඒ සිතට තියෙන්නේ. මේ මාර්ග මාර්ග මාර්ගාංග හැටියට ක්‍රියාත්මක වන චෛතසික වලින් එකක් හෝ දුර්වල වුණොත් කෙලස් ප්‍රහාණයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. එතකොට මේ දැන් බොහෝ විට අපි අහලා තියෙනවානේ ආනාපාන සති භාවනාවෙන් මාර්ග මාර්ගඥානය ලැබුවා කියලා. ඔව්. මේ රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. ඔව්. එතකොට මේ ආනාපාන සති භාවනාව ආරෂ්ඨාංගික එතනදී ආරෂ්ඨාංගික මාර්ගේ වැඩෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනවා. දැන් ආනාපාන සතිය මූල කර්මස්ථානයක් හැටියට තමයි ප්‍රගුණ කරන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ පාදක කොටගෙන ඒ සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය ගැන සති සම්පජඤ්ඤය අවදි වෙන්නට ඕන. එතකොට ආනාපාන සතිය තමයි මූලික වෙන්නේ. හැබැයි ඒ තුළ විදර්ශනාවට යොමු වෙන්න ඒ යොමු වුණාට පස්සේ එතනින් එහාට සම්මා දිට්ඨි නිවැරදි දැක්මක් ඇති වෙනවා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නාම රූප ධර්ම හටගෙන වහා බිඳි බිඳි යන ආකාරය අනිත්‍ය ධර්මය ඒ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය. මේවා එතන ප්‍රකට වෙන්නට ගන්නවා හරියට සිහියෙන් නුවණින් ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරනවා. ඉතින් සම්මා සංකප්ප වාචා කම්මන්තාදී අවශේෂ චෛතසිකත් ඒ විදිහටම තමයි යෙදෙන්නේ. සංකප්ප කියන්නේ විතක්ක. විතක්ක චෛතසිකයෙන් හැම විටම අරමුණකට සිත යොමු කරනකොට එතන විතක්ක චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ චෛතසික ධර්ම වෙන වෙනම තමයි අපි දෛනික ජීවිතයේදී පුහුණු කරන්නේ. හැබැයි මාර්ගසිතේ ඒ ඒ අසත් ධර්ම වලින් සිත වැළැක්වීම වශයෙන් එකම සිතක ඒ චෛතසික තුනම එකටම යෙදෙනවා විරත චෛතසික තුන. සාමාන්‍ය අවස්ථාවේ විරත චෛතසික වෙන වෙනම යෙදෙන්නේ. බොරු කීමෙන් වළකිනකොට තමයි සම්මා වාචා විරත චෛතසික යෙදෙන්නේ. එතකොට ප්‍රාණඝාත ආදී වැරදි ක්‍රියාවලින් වළකිනකොට තමයි සම්මා කම්මන්ත කියන විරති චෛතසිකයේ එන්නේ. එතකොට දිවි පැවැත්වීම සඳහා කරන වැරදි දේවල් වලින් වළකිනකොට තමයි සම්මා ආජීව කියන විරති චෛතසිකයේ යෙදෙන්නේ. හැබැයි මාර්ගසිතේදී අර සමස්ත අසත් ධර්මයන්ගෙන් සිත වැළැක්වීම වශයෙන් ওই චෛතසික ධර්ම තුනම එකටම යෙදෙනවා. ඊළඟට සම්මා වායාම විරිය චෛසිකය. ඉතින් ආනාපාන සතිය වුණත් කවර විදර්ශනාවක් වුණත් වීරය තන යෙදෙන්න ඕන කායික මානසික උත්සාහය. ඊළඟට සතිය ඒකාග්‍රතාවය ඒවා ඕනම කමටහනක් මූලික කරගෙන අවදි කරන්න පුළුවන්.